ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත් මෑණිවරුනි සදහවත් පින්වත්නි දෙල්ගොඩ උඩුපිල මහමෙවුනාව අනගාരികාසපුව ගෞතම බුදු සසුනට පූජා කිරීමත් එම අසපුවේ ඒ සූත්‍ර පිටක පොත් වහන්සේලා පූජා කිරීමත් මුල් කරගෙන අද මේ දහම් වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් මේ දහම් වැඩසටහනේදී මා බලාපොරොත්තු වෙනවා ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් කාල වේලා පරිදි කියා දෙන්න මා හිතනවා කාට ප්‍රයෝජනවත් වෙයි කියලා සම්මා දිට්ඨිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. ඒක සම්මා දිට්ඨිය ගැන වදාළ දේශනාව බුදුරජාණන් වහන්සේ මේ වදාළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සම්මා දිට්ඨිය ගැන අපි තේරුම් අරගෙන තියෙන්න ඕනේ මක්නිසාද අපිට සම්මාදිට්ඨිය තිබුණොත් අපේ ජීවිතේ ගොඩාක් ගැටලු අරුබුද ප්‍රශ්න निराකරණය කරගන්න මේ සම්මාදිට්ඨිය අපට උදව් කරනවා සම්මාදිට්ඨිය අපිට නැත්නම් අපේ ජීවිතයේ ගැටලු ප්‍රශ්න අරුබුද ඒවා අභියස සම්මාදිට්ඨිය නැතිකම හේතුවෙන් අපට නොමග යන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට අපිට අනතුරක් තියෙනවා සම්මාදිට්ඨි නොදැන සිටීම. අපිට ආරක්ෂාවක් තියෙනවා සම්මාදිට්ඨිය දැන සිටීම. එතකොට සම්මාදිට්ඨිය හරියට තේරුම් ගත්තොත්, නියම විදිහට තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම තේරුම් ගත්තොත් එතකොට ඒක අපි හරියට අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් මම හිතනවා අපි මේ සංසාරෙ දිගින් දිගටම හතර අපාය වැටි වැටි ආපු ගමනේ ඒකෙන් මිදෙන කඩයිම බවට පත් වෙනවා. ඒක කරගන්න පුළුවන් වෙන්නේ ඒ සම්මා දිට්ඨිය හරියාකාර ලෙස අපි ප්‍රයෝජනෙට ගන්නතුන් විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් අපිට අපි දන්නවා ඉර බැස ගියාට පස්සේ හඳ පායලක් නැත්තම් තනිකරම තියෙන්නේ අන්ධකාරයක් නේ. එතකොට මේ අන්ධකාරය අවසන් වෙන්නේ සූර්යෝදයත් එක්කයි. එතකොට මේ සූර්යෝදයට හිරු උදාවට සලකුණක් තමයි අරුණ. අරුණ කියලා කියන්නේ අහසේ ඇති වෙන ලා පාට එළිය. එතකොට ඉර පා ඉර පායලා නැහැ. ඒ අරුණ උදා වීම පහ මාට විතර ඇති වෙන අරුණ උදා වීමත් එක්ක අපි දන්නවා දැන් ඉර පායනවා. බුදුරජාණන් වහන්සේ වදාළා චතුරාර්ය සත්‍ය අවබෝධයේ නැති අවිද්‍යාව නැමැති ඝනාන්ධකාරයට පත් වූ ජීවිතයේ අරුණ උදා වුණා වගේ කියනවා සම්මා දිට්ඨිය ඇතිවීම. එතකොට අරුණ උදා වුණාට පස්සේ එයාගේ ජීවිතේ එළිය කරගන්න ආකාරය එයාට ඇති කරගන්න දැනගන්න නෝන ඇති කරගන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඇති කරගන්න තියෙන බාධකේ තමයි අපිට දැන් බුද්ධ දේශනා අහන්න ලැබෙනවා. එතකොට බාහිර වශයෙන් අපිට උදව්ව තියෙනවා. සම්මාදිට්ඨිය ඇති කරගන්න උවමනා කරන ප්‍රධානම දේ අපිට තියෙනවා. මොකක්ද බාහිර වශයෙන් ලැබෙන උදව්ව. දැන් මේක ලෝකෙ කොහෙවත් නැති දුර්ලභ එකක්. දැන් අපි ගත්තොත් ඉන්දියාව ගත්තොත් මම ඉන්දියාවේ নানা ප්‍රදේශවල ඇවිදලා තියෙනවා. নানা සාධුරු ඇතුළු කරලා තියෙනවා. ඒ කාටවත් අහන්න ලැබෙන්නේ නැහැ. මොකක්ද අහන්න ලැබෙන්නේ නැත්තේ? සම්මාදිට්ඨිය අහන්න ලැබෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා අහන්න ලැබෙන්නේ නැහැ. එමනම් බාහිරින් කිසිම උදව්වක් නැත්නම් එයාට අභ්‍යන්තරේ කොහෙත්ම නැහැ. බාහිරින් උදව්වක් නැත්නම් අභ්‍යන්තරෙන් කොහෙත්ම නැහැ. අභ්‍යන්තරෙන් උදව්වක් ලැබෙන්න තිබුණා නම් අපිට බුද්ධ දේශනාවෙන් තොරව ජීවිත අවබෝධය ලබන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ලැබුව කෙනෙක් ලෝකේ නැහැ. එතකොට බාහිරින් ලැබෙන උදව්ව ලැබෙනවා. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ වාසනාවට ආරක්ෂා වෙලා තිබුණා. ඒ ආරක්ෂා වෙලා තිබිච්ච ඒ උතුම් බුද්ධ ධර්මය අපිට අහන්න ලැබෙනවා. ඒතර බාහිර වෙන උදව් තියෙනවා. බාධකේ තමයි අපි මේ බාහිරින් ලැබෙන ධර්මයේ හරියටම ගන්නවාද කියන එක. ඒක හරියටම අපි නුවණින් තේරුම් අරගන්න දක්ෂද කියන එක. අපි ඒක හරියට මෙනෙහි කරනවාද කියන එක. එතන තමයි ඒකේ අර්ථය ගන්න තියෙන තැන. මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. සක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා සක්‍ර දෙවිඳුරය ඇහුවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ මහ පොළවේ ලස්සන රමණීය තැන් තියනවාද කියලා ඇහුවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා දීවිල්රේ ලස්සන වනාන්තර තියෙනවා. ලස්සන දිය ඇලි තියෙනවා. ලස්සන වැව් පොකුණු තියෙනවා. ලස්සන කළු තියෙනවා. දැන් මේ ඔකට අපි එකඟ නැද්ද? අපි එකඟ. ලස්සන වනාන්තර තියෙනවා. ලස්සන දිය ඇලි තියෙනවා. ලස්සන වැව් පොකුණු තියෙනවා. ලස්සන ගංගා දිය ඇලි තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර හැබැයි ලස්සන ලස්සම ලස්සන එක නෙවෙයි. මිනිස්යා ගාව තියෙන සුන්දරත්වය කියනවා. දැන් බැලු බැලමට අපිට හොයන්න බෑනේ කියන්නේ. අන්න නෝනින් මැනේ කරන්න ඕනේ කියන්නේ ඒකයි. දෙවෙනි ගාථාව කියනවා ගමේ උනත් කමක් නැහැ. කැලේ උනත් කමක් නැහැ. ගල්තලාව උනත් කමක් නැහැ. යම් තැනක ඉන්නවා නම් නිකලෙස් රහතුන් එතන තමයි ලස්සන දැන් ඒකට බලන්න මේ අර්ථය. නෝනින් කල්පනා කරනවා කියන්නේ මම කල්පනා කරලා කොහොමද මේකේ අර්ථය තේරුම් ගන්නෙ? බැලුවා හරි. කැලෑව ගංගා හරි ලස්සන කියලා. හැබැයි ඒ ගංගාවේ ලස්සන ඉවරයි. පැවිල්ලට අවිච්ච ගමන්. නේද? අර වනාන්තරයේ සුන්දරත්වය ඉවරයි. කපල දාපු ගමන්. කඳුවල සුන්දරත්වය ඉවරයි නායකීපු ගමන්. ළමේ සුන්දරත්වයේ ඉදිරියට හිඳිච්ච ගමන්. එහෙනම් මේ සුන්දරත්වයේ ඔබ යන හැමතැනම තියෙන తాවකාලික එකක්. උතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්යාගේ තියෙන සුන්දරත්වයක් අර ස්වභාවයේ ස්වභාව సౌందර්යයට සමාන කරන්න බැරි. ඒ මොකක්ද ඊළඟ ගාථාවේ කියනවා. මිනිස්යාගේ කෙලෙස් නැතිකම. ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, වෛරය, රාග, දේශ, මෝහ, මදමාන නැතිකම. ඒ සුන්දරත්වය මිනිසාට තියෙනවා නම් ගමත් සුන්දරයි කියනවා. නගරෙත් සුන්දරයි කියනවා. ඊළඟට ගල්තලාවත් සුන්දරයි කියනවා. එහෙනම් මේ සුන්දරත්වය තියෙන්නේ බාහිර එකක නෙමෙයි. බාහිර සුන්දරත්වය හොයන්න ගිහින් තමයි මේ ලෝකේ සියලු දෙනාම අභ්‍යන්තර සුන්දරත්වයක් ගැන නොදැන ඉන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ඒක දේශනා නොකරන අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි ලෝක. අපි කැලාව ගැන හරි ලස්සනයි කියනවා. ගම්තලාව ගැන හරි ලස්සනයි කියනවා. කියන්නේ නැද්ද අපි එහෙම? නමුත් අපිට දැක්කද හරි ලස්සන බවක් ජීවිතේක. ආන්න වෙනස. ජීවිතේක බුදුරජාණන් වහන්සේ දැක්ක ලස්සන සුන්දරත්වය. ඒ සුන්දරත්වය කොච්චරද කියනවනම් දැන් බලන්න මේ සුනීත වගේ. සුනීත කියලා කියන්නේ මේ වැසිකිලි පෝච්චි අත් කරපු ළමයානේ. ඒ වැසිකිලි පෝච්චි අත් කරපු ළමයා පැවිදි වුණාට පස්සේ මොනතරම් සුන්දරත්වයක් ඒ හදවතේ උපන්නාද කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්ක දවසක් සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා සුනීත මහරහතන් වහන්සේගේ පාළඟ හිත තියාගෙන ඉන්නවා. බලන්න මේ වෙනස මේ ලෝකෙ කොහොමද මේක කරන්නේ? ඒතකොට බුදු කෙනෙකුගේ ඥාණය තමයි අපි එහෙනම් හැමතිස්සෙම මේ ජීවිත අවබෝධය පිණිස ලබා ගත යුත්තේ. බුදු කෙනෙකුගේ ඥාණයෙන් තමයි අපිට මේ ජීවිතේ සාර්ථකත්වය ලබන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සම්මාදිට්ඨිය ඇතිවීමට දැන් අපි ගත්තොත් ඔන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් අපි ඉගෙන ගන්නවා. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක විස්තර කරන්නේ. ඉතින් උන්වහන්සේටත් මේ දැනුම ලැබුණේ කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගෙන්. අපි සම්මා දිට්ඨිය ඉගෙනගෙන හා දැන් අපිට සම්මා දිට්ඨිය තියෙනවා කියලා හිතුවොත් හරිද? වැරදි. ඒ සම්මා දිට්ඨිය ගැන අපි ඉගෙනගත්තු ගමන් අපි ආඩම්බර වුණා නම් ආ දැන් මම සම්මා දිට්ඨිය තියෙන සත්වයෙක් කියලා මොකද වෙන්නේ? එයාට මාන්නිකුයි පොඩි දැනුමකුයි තියෙනවා. වෙන මොකුත් නැහැ. එතකොට අපිට මේ අනුපුර දෙන්න අපි බැරිද? අපිට මේ අනුපුර තියෙනවා. මොකද හේතුව අපි සක්කාය දිට්ඨියෙන් ඊතර වෙන ධර්මය අහන්නේ සක්කාය දිට්ඨිය තුල ඉඳලා. නමුත් සක්කාය දිට්ඨියෙන් ඊතර වෙන්න අපි මේ ධර්මය පාවිච්චි කරන්නේ යෝනිසෝ මනසිකාරයේ තුලින්. එතකොට අපි නෝනින් මෙනෙහි කිරීම හරියට කළොත් විතරයි සක්කාය දිට්ඨියෙන් ඊතර වෙන ධර්මය අපි අවබෝධ කරගන්නේ. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය තුලම ඉදී. මනන් දකින්න අපේ ජීවිතේ තියෙන ලොකුම අනතුර තමයි මේ සක්කාය දිට්ඨිය. මොකද හේතුව? සක්කාය දිට්ඨියත් එක්ක අපිට හරියට මේ egoistic mind එකක් එනවා. අපිට එනවා ලොකු ego එකක්. ඒකෙන් තමයි අපි වැටෙන්නේ. එතකොට සක්කාය දිට්ඨියෙන් තමයි මේ අනතුර තියෙන්නේ. අපිට අහංකාරකමක් එනවා. මේ අහංකාරකම ආවොත් මුකුත් කරගන්න බෑ. දාම සීලයක් ආරක්ෂා කරනවා කියන්නේ ඒ සීලය ආරක්ෂා කිරීමේ ඉතින් අපිට අහංකාරකමක් ආවොත් ඒ අහංකාරකම තක්කාදිට්ඨිය මුල් කරගෙන ඇති අපි ධර්මය ඉගෙන ගත්තා කියමු. ධර්මය ඉගෙන ගත්තට පස්සේ අපිට අහංකාරකමක් ආවොත් ඒ අහංකාරකම එන්නේ සක්කාදිට්ඨිය මුල් කරගෙන. අපි එළෝලිපති කරනවා කියමු. එළෝලිපති මුල් කරගෙන අහංකාරකමක් ආවොත් ඒ අහංකාරකම තියෙන්නේ සක්කාය දිට්ඨිය මුල් කරගෙනමයි. ඒ නිසා අපි මොන පැත්තකින් අහංකාරකමක් ආවත් බලවත් විදිහට අපිව යට කළා දාන අහංකාරකම නිර්මාණය වෙන්නේ සක්කාය දිට්ඨියෙන්. එතකොට සම්මා දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ආයුධය. එතකොට සම්මා දිට්ඨිය ආයුධයක් නම් ඒ ආයුධය නිකම් වෙන හතුරවන්න ඉපේ. ඒ හතුරවන දේ තමයි නෝනින් මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරය. ඒතර යෝනිසෝ මනසිකාරී නොතිබුණොත් අපි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ධර්මයේ ඉගෙන ගන්නවා කියලා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි බාහිරින් ඉගෙන ගන්නවා. අපි බාහිරින් අහනවා. ඒ අසන්නා වූ ධර්මය අපිට අවබෝධ වීම තීරණය වෙන්නේ කිසි කෙනෙක් මත නෙමෙයි. Taman නුවණින් මෙනෙහි කිරීම මතයි. අපි හොඳට මතක තියාගන්න මම දැන් කියපු එක. ධර්මයේ සම්බන්ධයෙන් අපි අහනවා ධර්මයේ ධර්මයේ අවබෝධ කිරීම තීරණය වෙන්නේ කවුරුවත් මත නෙමෙයි. එහෙනම් නුවණින් මෙනෙහි කිරීම මතමයි. යෝනිසෝ මනසිකාරයේ මතමයි. යෝනිසෝ මනසිකාරයෙන් එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කිරීමෙන් අපි හොඳට මේ ධර්මය අපිට තේරුම් යනවා නම් අපිට වැටහෙනවා නම් අපි කාටවත් කිව්වා කිව්වා මට නම් හොඳට ධර්මය වැටහෙනවා කියන ඒ ප්‍රකාශයේ වැදගත්කමක් තියෙනවද? නැහැ. ඒ නිසා ධර්මයේ වැටහෙනවා නම් ඒක පුද්ගලික කරගන්න. එතන විතරයි අපිට මේ ධර්ම මාර්ගයක යන්න පුළුවන්කම තියෙන්නේ. අපිට ධර්මයේ කියන්න වෙනවා කියමු. කියන්න වෙනකට කියන්න බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ දෙයක. ඉවරයි වැඩි. ඇයි අපි ධර්මයේ අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා නම් ඊළඟ එක්කිනාට ලැබෙන්න ඕනේ කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් මිසක් මේ අපේ මනස්කාන්ත නෙමෙයි. අපි ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවට පත් වෙනවා නම් අපි ධර්මයේ ඉගෙන ගන්නවා අපි ධර්මයේ මෙනෙහි කරනවා නම් ඒකට පාදක වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සත්‍යධර්මේ නම් බුද්ධ දේශනා නම් එහෙනම් ඊළඟ එක්කෙනාට උපකාර වෙන්නේ ඒ බුද්ධ දේශනාමයි මම මේ විදිහට ධර්මය ඇහුවා මට මේ විදිහට වැටහුණා කියලා ඒක කියලා වැඩක් නැහැ වැඩේ මම මේ ධර්මය ඇහුවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට අපි තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ කිව්වට කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැත්තකට දාලා තමන්ගේ එක ඉස්සරහට දැම්මොත් එතන ඉඳලා යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි. එතන ඉඳලා යන්නේ තමන්ගේ එක. එතකොට ඒ තමන්ගේ එකකට එන්නේ නැති වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි අහනවා කියමු. ඔන්න ධ්‍යානෙ. අපි අහනවා පළවෙනි ධ්‍යානය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි ධ්‍යානයේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානය කියලා කියනවා. එතකොට මේ ප්‍රථම ධ්‍යානය ගැන අපි අහලා ඔන්න කෙනෙක් සමාධියක් වඩනවා. සමාධියක් කරලා එයා ප්‍රථම ධ්‍යානය විස්තර කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාවයි ප්‍රථම ධානය මේමයි කියලා ඉවර වෙන්නේ. තමන්ගේ එකක් නෑ නෑ නෑ ඕකන මේ මේ සමාධිය ඇති කරගන්න එක දල් වෙනවා. ඔළුව තද වෙනවා. හුස්ම නවතින. ඔහොම අපි කියාගෙන ගියොත් ඊට පස්සේ ඊළඟ එක්කෙනා දන්නේ සමාධියක් ගැන මොකද්ද? සමාධියක් වෙනකට එක දල් වෙනවා. ඒවනේ දන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධානය කියලා කිව්වහම ඊළඟ එකනත් ඒ විදිහට මේක දන්නවනම් එතකොට දන්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේගේ ඥානය. අන්නේම තමයි ශ්‍රාවක පිළිත් ධර්මයේ පරිහරණය කරන්නේ. එතකොට පින්වත්නි අපිට මේ සම්මාදිට්ඨියේ වැදගත්කම මොකද්ද? සම්මාදිට්ඨිය අපිට ඇති වුණොත් අපි සතර අපායන් නිදහස් වෙනවා. ඒ කියන්නේ සතර අපායට වැටෙන්න තියෙන අනතුරෙන් අපි බේරෙනවා. ධර්මයේ තුල පිහිටනවා, ස්ථාවර වෙනවා, පිහිටනවා. ආරක්ෂාව ඇති වෙනවා. ඊළඟට අපිට සම්පූර්ණයෙන්ම අපේ කියන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගයට අපි බැසගත්තා වෙනවා. මෙන්න මේ නිසා තමයි මේ සම්මාදිට්ඨියේ වටිනාකම තියෙන්නේ. ඒක දවසක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි කවුරු හරි මෙහෙම කිව්වොත් ඔබට උදේට යකඩ උල් 100කින් අයිනවා. දවල්ට යකඩ උල් 100කින් අනිනවා. රාත්‍රියට යකඩ උල් 100කින් අනිනවා. මේ විදිහට ඔබ අවුරුදු 100ක් ගෙවනවා. අවුරුදු 100 ඇවෑමෙන් ඔබට සම්මා දිට්ඨිය ඇති වෙනවා. කියලා කිව්වොත් ඒකට කැමති වෙන්නේ. ඒ මක්නිසාදය කියන ඒ ඒ වගේ හුල් 100කින් පාර දිනපතා හුල් 300කින් පාර කාලා අවුරුදු 100ක් ගෙවිලා සම්මාදිට ඇතුණාද එතනින් ඔබේ පස් ඉවරයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමාව දිහා ඒකේ තේරුම මොකද්ද? කොච්චර වේස මහන්සි වෙලා හරි කමක් නැහැ. සම්මාදිට්ඨිය ඇති කර ගැනීමෙන් වටිනාකම තියෙන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මා සාරිපුත්ත මහරහතන් වහන්සේ වික්‍රණාහිලට කියනවා සම්මාදිට්ඨි සම්මාදිට්ඨිය කියලා කියනවා. මේ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ආර්ය ශ්‍රාවකයාට සම්මාදිට්ඨිය ඇතිවන්නේ කොහොමද? චිත්තවත් චිත්තාවතානුකෝ ආවුසු ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨියෝති ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨිය යුත් වෙන්නේ කොහොමද? උජුගතාස්ස දිට්ඨි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙලා තියෙනවා කියන්නේ කොහොමද? ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන නොසෙල්ලෙන ප්‍රසාදයට පැමුණුනා කියන්නේ මෙතන ප්‍රසාදයෙන් යුක්තයි කියන්නේ කොහොමද? ආගමෝ ඉමං සද්ධම්මං මේ සද්ධර්මයට ප්‍රමුණුනා කියන්නේ කොහොමද? එතකොට බලන්න මේ සද්ධර්මයට පැමිණීමට ධර්මයේ කෙරේ නොසලින ප්‍රසාදයේ ඇතිවීමට දෘෂ්ටි ඍජු වීමට දෘෂ්ටි ඍජු වෙනවා කියන්නේ Taman ජීව දෘෂ්ටි කියන්නේ මොකක්ද? Taman ජීවිතේ දිහා බලන කෝණි. ඔකට තමයි දෘෂ්ටිය කියන්නේ. අපි ඔකට කියනවා දැක්ම කියනවා. විෂන් එක කියනවා නේ. තේරුම් ගැනීම කියනවා. මේ වගේ ඒවා අපි කියනවා. ඒතර Taman ජීවිතේ දිහා බලන කෝණි තමයි දෘෂ්ටිය කියන්නේ. ඒතර Taman ජීවිතේ දිහා බලන කෝණය ඍජු වෙනවා කියනවා. ජීවිතේ බලන Tamanගේ ජීවිත දැක්ම වක්‍ර නෑ කියනවා. ඍජුයි කියනවා. ආන් මේකට තමයි කියනවා සම්මා දිට්ඨි කියලා කියන්නේ. එතකොට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා මේ කොහොමද ඇති වෙන්නේ කියලා. සම්ධර්මයට පැමුණා කියන්නේ ඒක. එහෙමනම් අපිට තේරුණ අපි තේරුම් ගන්න ඕනේ අපිට සම්මාදිට්ඨි නැත්නම් අපි සද්ධර්මයට පැමිණිලා නැහැ. අපිට සම්මාදිට්ඨිය නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය නැහැ. අවිච්ඡ ප්‍රසාද කියන්නේ නොසෙල්ලෙන පෑදීමක් නැහැ. ධර්මයේ කෙරේ නොසෙල්ලෙන පෑදීමක් නැහැ. ආරි සංඥා කෙරේ නොසෙල්ලෙන පෑදීමක් නැහැ. අපේ සම්මා දිට්ඨි නැත්තම් අපේ දැක්ම ඍජු නැහැ. අපි අර පරිසං වෙන්න ඕනේ මේ දැනුමත් එක්ක දැනුම නිසා දැන් බුද්ධ දේශනා කියවනකොට කෙනෙකුට ඇති වෙනවා යම්කිසි පැහැදීමක් සතුටක් ඇති වෙනවා. ඒකට රැවටෙනවා කියන්නේ අවබෝධය සම්මාදිටිය කියලා. මොකද හේතුව මේකේ අපේ චිත්ත ප්‍රසාදියත් එක්ක ප්‍රඥාව මිශ්‍ර වෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ශ්‍රාවකයාට ශ්‍රද්ධා, සීල, සුත්ත, ත්‍යාග, ප්‍රඥා. ප්‍රඥාවෙන් තමයි ඔක්කොම කරගන්නේ අපි. ඒකයි අන්තිමට ප්‍රඥාව දාලා තියෙන්නේ. ප්‍රඥාව මේවනකට ඉස්සල්ලාම ඇති වෙන්නේ ශ්‍රද්ධාව. ප්‍රඥාව මේවන්න බැරි නම් ශ්‍රද්ධා නැති වෙන්නේ නැහැ ප්‍රශ්න ඇති වෙන්නේ. දැන් කෙනෙක් ප්‍රඥාව මෙවන්න බැරි නම් ප්‍රශ්න ඇති වෙන්නේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. එයා ආරක කොහොමද මේක කොහොමද අරක කොහොමද මේක කොහොමද කිය කිනා මිසක් එයාට හිත පහදින්නේ නැහැ. එයා ප්‍රඥාව කියලා කරන්නේ මෙනෙහි කරන්න ගන්නේ ප්‍රශ්න ඇති වෙන විදියට. ඒකෝ යාට ප්‍රශ්න ඇති වෙනවා මිසක් ශ්‍රද්ධාව තියෙන්නේ නැහැ. හරියට ප්‍රඥාව නැතිවෙවොත් එයාට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එයාට මොකක්ද ඇති වෙන්නේ? ශ්‍රද්ධාව, පැහැදීම ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කාලේ ගෙවන්වල කැණි මඩල් කියලා එකක් තිබුණා. කැණි මඩල් කියලා කියන්නේ මේ වහන්නේ මුදුනේ තියෙන ලොකු රවුම් ලීය. ඒකට තමයි පරාල ඔක්කොම සෙට් කරන්නේ වහල උඩ. ඒතොර මැද කණු නෑ අර පරාල ඔක්කොම සෙට් කරනවා මැද තියෙන රවුම් කෑල්ලට රවුම් ලීයට. ඒකට කියන්නේ කැණි මඩල. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කැණි මඩල නැත්තම් පරාණ හයි කරන්න මොකේද? හයි කරන්න බෑ. ප්‍රඥාව කැණි මඩල වගේ කියනවා. මොකද මේ ප්‍රඥාව හරියට තිබුණොත් මේ ප්‍රඥාවට තමයි කියන අර ඔක්කොම සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපේ දැනුම, අපේ ශ්‍රද්ධාව, අපේ සීලය, ඊළඟට අපේ ත්‍යාග මේ ඔක්කොම එන්නේ කුමක් හරහද? ප්‍රඥාව හරහා එන්න ඕනේ. ඒ ප්‍රඥාව හරහා ඒක ගැනිල්ල තමයි අපිට තියෙන්නේ. අපිට තියෙන අභියෝගය. අපිට තියෙන අමාරුකම. අපිට තියෙන දුෂ්කරතාවය. ප්‍රඥාව හරහා ඒක ගන්න කලබල වෙලා නිකන් හිත දෙන ඒවා කියලා. එහෙම නැත්නම් ආඩම්බර වචන කියලා අපිට ඒක ලබා ගන්න කිසි දවසක බෑ. එතකොට අපි මේ සම්මා දිට්ඨියේ අනුසස් හැටියට මෙතනදී මතක තියාගත්තාම හොඳයි. අපිට හරියටම සම්මා දිට්ඨිය ඇති වුණොත් අපේ දැක්ම ඍජු වෙනවා. අපේ දැක්ම ඍජු වෙනවා කියන්නේ අපිට හරියටම ඒක තේරුම් ගන්න පුළුවන් කියන එක. අපිට හරියට තේරුම් ගන්න පුළුවන් කියන එක. දැක්ම ඍජු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි අපිට ඇති වෙනවා පැහැදීමක් ඔය කියන්නේ ඒක ඒක ඒක මේ සම්මස්නාර ඇට මිදුළු වලට කියපු පැහැදීමක්. ඊළඟට අපි මේ ධර්මයට මේ ගෞතම බුද්ධ ශාසනයට පැමුණුනා වෙනවා. එතකොට බලන්න බුද්ධ ශාසනයට අපිට පැමිණෙන්න තියෙන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. එතකොට ඒකට පාවිච්චි කරන්න තියෙන අපි ළඟ තියෙන දේ මොකක්ද? යෝනිසෝ මානසිකාරය බුදුරජාණන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා යම් දවසක ආර්ය ශ්‍රාවකයා හරියටම අඳුනාගත්තනම් මෙන්න මේවා අකුසල මේවා අකුසල් කියලා හරියටම අඳුනාගත්තනම් මේවා අකුසල් වලට මුල් වෙන දේ කියලා හඳුනාගත්තනම් හරියටම හඳුනාගත්තනම් මේවා කුසල මේවා කුසල් වලට මුල් වෙන දේ කියලා එයාට සම්මා දිට්ඨිය තියෙනවා කියලා. හරියට මඳුනාගත්තා නම් මෙව අකුසල් මේ අකුසල් හටගන්න මුල මෙන්න මේක. මේවා කුසල් මේ කුසල් හටගන්න මුල මේක කියලා හරියි. ඊටපස් දේශනා කරනවා මොකද්ද ආයතතුනි අකුසලේ අකුසල මූලෙ මොකද්ද කුසලේ මොකද්ද කුසල මූලෙ පානාති පාතු ආවසු අකුසල. ඒතර අකුසලයේ කියලා අපි අඳුනා ගන්න ඕනේ සත්ව ඝාතනය. සත්ව ඝාතනේ අකුසල් කියලා අඳුනා ගන්න ඕනේ. එතකොට සත්ව ඝාතන වල ප්‍රභේද දෙකක් තියෙනවානේ. මනුෂ්‍ය ඝාතන සහ අවසීන සත්තු ඝාතනය. මේ දෙකමයි තියෙන්නේ අකුසල් වලට. මනුෂ්‍ය ඝාතනයක් වුණත් අකුසල්, සත්ත්ව ඝාතනයක් වුණත් අකුසල්. එතකොට මේකෙදී ෘතුවත්තාරිකාවක්‍ය මොකද කරන්නේ? යා චේතනාත්මකව චේතනා පහල කරන සතුන් ඝාතනය කරන්නේ නැහැ. සත්ත්ව ඝාතනයට රුකුල් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කරුප දන්නවා එක රහතන් වහන්සේ නමක් හිට චක්කුපාල කියලා. ඒ බුද්ධ කාලේ ඉවරයි කාලේ වගේ ආවම හරියට ගෙම්බු අදත් ගෙම්බු පුංචි චූටි චූටි ගෙම්බු පාරේ යන්න බෑ එතකොට මේ සක්මන් මලු වල සක්මන් කරද්දී අර රාතන් වහන්සේ හරියට ඒ රාතන් වහන්සේට ගෙම්බු පෑගෙන්න ගත්තා පෑගෙන්න ගත්තාම තුන්වහන්සේ ගැස් දෙකම අන්දයිනේ පේන්නේ ඊට පස්සේ ඒ ගැන දන්නේ නැති සමහර ශ්‍රාවණාසේලා කිව්වා ආන් අර ශ්‍රාවණාසේ කිසි වගක් නැතුව ගෙම්බු මරමර සක්මන් කරනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට කාරණයක් සුණාහි වදාලා නෑ. එහෙම එකක් මෙයා කරන්නේ නෑ. එහෙම සත්ත්ව ඝාතනය කරන චේතනාවක් නෑ කිව්වා. එතන බැදී මොකද්ද? චේතනාව. එතකොට සුතවත්ාරි ශ්‍රාවකයා චේතනා පහල කරලා සත්තු මරන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එකට එක තැනක තියෙන බුද්ධ දේශනාවක් තියෙන උදානවල මම මතක හැටියට මේ අද කාලේ වගේ නෙමෙයිනේ. රැයට පත්තු කරන්නේ චිමිල්ලාම්පුවක් නැහැ නේ. මොනවද පත්තු කරන්නේ? තෙල් පාන. රැයට තෙල් පහන පත්තු කළාම එක තැනක තියෙන බුදුරජාණන් තෙලි වැඩ ඉන්නවා පළඟැටිව ඇවිල්ලා ඇවිල්ලා අර කියා පහන් දැල්ලට ආව වෙලා මැරෙනවා. අනේ බලන්න කියලා මේ සංසරේ හැටි බුදුරජාණන් වහන්සේ මේ බලන්න සංසරේ හැටි. මේම සංසරක කියලා අපි මේකෙන් කියනවා ගැළවුණි. ඒතර දැන් මේ මිනිස්සු ඒ කාලේ එතකොට කොච්චර අමාරුද? දැන් කරවලේම ඉන්න වෙනවනේ එතකොට බොහෝ විට නේ. ඒතර බලන්න මේ ප්‍රාණඝාතය අඳුන ගන්නවා. මේක අකුසලයක්. ඊළඟ එක සොරකම් කිරීම. සොරකම් කිරීම හොඳට අඳුනා ගන්න ඕනේ මේක අකුසලයක්. දැන් සම්මාදිට්ඨිය කියන්නේ ජීවිතය පිළිබඳ දැක්මක් ඒක. එයාගේ දැක්මක් තියෙනවා ජීවිතය ගැන මේක සොරකමක්. මේක අකුසලයක්. මේක Tamante හිතසුව පිණිස පවතින්නේ නෑ කියලා සොරකම අඳුනා ගන්න. සොරකම අඳුනාගත්තාම මේක සොරකමයි කියලා මොකද වෙන්නේ? ප්‍රාණඝාතය අඳුනා ගත්තාම මේක අකුසලයක් කියලා එයාකින් වළකිනවා. ස්වර්ගම හඳුනා ගත්තාම මේක අකුසලයක් කියලා එයාකින් වළකිනවා. ඊළඟට වැරදි කාම සේවනය. වැරදි කාම සේවනය අඳුනා ගත්තාම මේක අකුසලයක්. මේක නරක දෙයක් කියලා එයා එකෙන් වලකිනවා. ඊළඟට බොරු කීම අඳුනාගත්තාම දැනගත්තාම මේක අකුසලයක් කියලා එයායි බොරු කියන්නේ යන්නේ නෑ කින් වලකිනවා. කේලම් කියනවා කියන කාරණය අකුසලයක් කියලා එයා අඳුනාගත්තම කේලම් කියයිද? කේලම් කියන්නේ ඒතර බොරු අපිට ගොඩාක් මං හිතනවා අපේ සිංහල සමාජයේට හරියට සිද්ධ වෙන්නේ කටින් තමයි ප්‍රශ්නේ. හරියට කටින් තමයි මේ කේලම් කියන්නේ නැහැ කිය කිය ඒ වෙලාවේ කේලම කියනවා. හරියට කටින් තමයි තව අනිත් අයගේ දොස් දොස් කියන්න උපන් අපන්. එහෙම එකක් නැද්ද? බරටත් අහින්නේ දොස්මනේ වර්තමානයේ. දොස් කියන්න උපන් අපන්නේ. මෙච්චර මිනිස්සුන්ගේ ඇදකුදු වෙන සමාජ කොට්ටාසයක් මේ ලෝකේ ඇද්දෝ කියලා මට සැකයි. ඇයි? ඒකට උනොත් කරන්නේම අනුම විවිචනය කිරිලා නෙමෙයි. ඒ අරුමුදෙන් තමයි මේ කේලම යන්නේ. ඒ අරුමුදෙන් තමයි බොරුව යන්නේ. හිස් වචන යන්නේ. ඒ ඔක්කොම යන්නේ අරුමුදෙන්. අපිට පුළුවන් නම් ඔන්න ඕක ජය ගන්න. මේ අනුන්ට අනුන්ගේ ඇදහිවිල්ල අපි ජයගත්තු. අපි මේ ලෝකේ එක්තරා දිනන්න බැරි එකක් දින්න වෙනවා. ඒ කියන්නේ මේ අපි දන්නේ කියන්නේ මේ අපේ ඥානවල ඇතිවෙච්ච ප්‍රශ්නයන්ට මොකද්ද කියලා කියන්න තේරෙන්නේ නැති තරමට මේක උග්‍ර එකක්. අනුන්ගේ ඇදසෙවීමයි අනුන්ට ගැරහීමයි. එතකොට මේකෙන් ගැලවෙන්න පුළුවන් නම් ගැලවෙන්න තියෙන එකම දේ මම නම් දකින්නේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව මිසක් වෙන එකක් නෑ. අපි මේකෙන් හඳුනා ගන්න ඕනේ මොකද්ද? මේක අකුසලයක්. බොරු කීම අකුසලයක්. කේලාම් කීම අකුසලයක්. එතකොට දැන් ඒ වගේ පුංචි දෙයක් කිච්ච ගමන් දැන් අපි ගත්තොත් මට මතකයි ගිය පාර මම වැඩසටහනේදී කවුද මට තුන්ඩුවක් කියලා තිබුණා මේ එයාගේ ඇඟ හැප්පුණායි ඊළඟ ළඟට පිට රවල බැලුවයි දිනුවක් නැtei කියලා මම කිව්ව කියන්න එපා පැහැදිලිවම රවල බැලුවද එයාගේ ඇස් පපර වෙලා තිබ්බද ඇස් පපර කෙනෙක් බැලුවා කියන්නේ අර මිනිස්සු හැමතිස්සෙම බලන්නේ මම විහා අනිත්‍ය රවල බලනවා කියලා නම් ඇස් අපර එක්කෙනා බැලුවොත් හිතන්නේ මොකද්ද? රවණ බැලුවා කියලා. ඉතින් මේ මේ මානසික මට්ටමින් ඈතර වෙන්නේ නැතුව අපි ධර්මය අල්ලන්නේ කොහොමද? අනුන් අනුන් අනුන්ට දොස් කියන්න නම් අපේ කට අපි උරාටි කරගෙන ඉන්නේ. අපි කොහොමද මේ ධර්මය කල්ලන්නේ? ධර්මය කියන්නේ ඒක නොකීමනේ. ඒක නොකිරීමනේ. ගැර නොගැරීමනේ. අපහාස නොකිරීම අපහාස නොකිරීම කියලා නොකීමනේ ධර්මය කියන්නේ. එතන මේවා අකුසල් කියලා අඳුනගත්ත කෙනා ඔන්න අඳුනාගත්තා මේක අකුසල්. සම්පප්පලාභ මිහි සචන කතා කිරිල්ල අකුසල් අඳුනාගත්තා. එතකොට එයාට තමන්ව හදාගන්න උවමනා කරන දැනුම තමන්ට ලැබුණේ නැද්ද? ඒ තමන් අඳුනාගත්තා නම් ප්‍රාණඝාතී අකුසලයක්. ඔන්න තමන්ට දැනුමක් ලැබුණා. එයා අඳුනාගත්තනම් හොරකම අකුසලයක්. වැරදි කාම සේවනේ අකුසලයක්. බොරු කීම අකුසලයක්. කේලාම් කීම අකුසලයක්. පරුස වචන කීම අකුසලයක්. හිස් වචන කීම අකුසල. දැන් මේ අඳුනගත්තා. දැන් මෙයා අපිට අඳුනගන්න අමාරු එකක් තියෙනවා. ඒක තමයි අභිජ්ජා. මේක මානසික එකක්. මොකද අනුන්ගේ දේවල් වලට ආසාව ඇති වෙන එක. මේක හරීම අපිට හිතා ගන්න බැරි විදිහට ඉන්න බලන්න. කාට හරි ලස්සන මාලයක් දාගෙන ඉන්න. ඔන්න ආසාවක් ඇති වුණා. ඔන්න ලස්සන කරාබු ජෝඩුවක් දාගෙන ඉන්නවා. ඔන්න ආසාවක් ඇති වුණා. ඔන්න තමන් මගුල් ගී කියනවා. ඔන්න පේනවා එක එක જાති ලස්සන සාරිය දාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ මෙයාට? මම එක එක සාරිය දිහා බලනවා. බල බල ඒ තමන්ගේ හිත කීප එකට ආසාවක් ඇති වෙන අනේ මේ ಜಾති සාරියක් මනස මේවා සාමාන්‍ය අපි හැඟීම් නෙමෙයිද හැඟීම් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ඒක ඊට පස්සේ මේ ඔන්න ඉඩකඩම් වලට ආසාවක් ඇති වෙන්න පුළුවන් ඔන්න ගෙවල් දොරවල් වලට ආසාවක් ඇති ඒ මේ ආසාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරේ විසම ලෝභය කියලා දැන් තමන්ගේ දෙයට ඇති වෙන ආසාව නෙමෙයි මේ කියන්නේ. අනුන්ගේ දෙයට ඇති වෙන ආසාව. විසම ලෝභය. විසම ලෝභය ඇති වුණාට පස්සේ එයා මොකද කරන්නේ? ඒක ඒ ඒ මුල් කරගෙන ඒ ඒකෙන් ඒ ඒ ඒක හරි ලස්සනයි බුද්ධ දේශනා. ඒක කියනවා අහෝ යම් පරස්ස තංවත මමස්සාති. අනේ අනුන් සතු දෙයක් ඇද්ද? ඒක මා සතු වේවා. අන්න එතන තමයි මේ අකුසලය. අනුන් සතු දෙයක් ඇද්ද? ඒක මා සතු වේවා කියන අදහස මනසේ ඇති වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ සඳහන් වෙනවා අවිජ්ජා අකුසල. ඒක තමයි අවිජ්ජා කියන්නේ. අනුන් සතු දේවල් නැද්ද? ඒක මා සතු වේවා. ඒතකොට ඒක අපි අපි සිහියෙන් හිටියේ නැත්තම් අපිට අපේ සිත අපේ සිතවිලි අතරට මේ සිතවිලි ඇති වෙනවා කියලා අපිට අඳුනගන්න බැරුව යන්නේ නැද්ද? අපි සිහියෙන් නොලි බැරි බැරි වෙනවා. අපිට හොඳට සිහියෙන් හිටියොත් අපේ මේ සිතවිලි අපිට අඳුනාගන්න පුළුවන් වෙනවා. අකුසලෙ. ඊළඟට ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ තරහ. මේ තරහ අමනාපය හරියට අඳුනාගත්තොත් අපිට මේක අපේ සිතේ හටගන්නා වූ අකුසලයක්ය කියලා අපි අපේ ජීවිතය ගැන යම් කිසි දෙයක් දන්නවා. ඊළඟ මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා කියලා අපි අඳුනගත්තොත් අපේ ජීවිතේ එතන මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ මෙලොව නැත, පරලොව නැත, පින්වල විපාක නැත, මව් නැත, පියා නැත, ඕපපාතික සත්‍යෝ නැත, ජීවිත අවබෝධයෙන්ම ධර්මයේ ජීවිත අවබෝධයෙන්ම මේ ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණය නැත කියලා කල්පනා කරනවා නම් ඒක තමයි කියනවා අපේ ජීවිතයේ තියෙන වැරදි වැරදි දැක්ම. එතකොට මේවා අකුසල් ඇටිට හඳුනා ගන්න ඕනේ කියනවා. ඊළඟට හඳුනා ගන්න ඕනේ මේවා හට ගන්න මුල් වෙන්නේ මොනවද කියලා. මේවා හට ගන්න මුල් වෙන්නේ එක්කෝ ලෝභය. එහෙම නැත්නම් ද්වේෂය. එහෙම නැත්නම් මෝහය. මේ තුන තමයි ලෝභෝ අකුසල මූලං. ලෝභයේ අකුසල අකුසල් වලට මුල් වෙන දෙයක්. දෝසෝ අකුසල මූලං. දේශය අකුසල් වලට මුල් වෙන දෙයක්. මෝහෝ අකුසල මූලං. මෝහය අකුසල් වලට මුල් වෙන දෙයක්. දැන් අපි නෝණින් විමසන්න ඕනේ දැන්. කොහොමද නෝණින් විමසන්නේ? ලෝභය නැතුව මේවා සිද්ධ වෙන්නේ මේවා සිද්ධ වෙන්නේ ලෝභය නිසාමයි. ද්වේෂය නැතුව මේවා සිද්ධ වෙන්නේ එක්කෝ මේවා සිද්ධ වෙන්නේ ද්වේෂය නිසා. මෝහය නැත්තම් මේවා සිද්ධ වෙන්නේ එහෙනම් එක්කෝ මේවා සිද්ධ වෙන්නේ මෝහය නිසා. එහෙනම් මේ අපි මේ කලින් කතා කළාද සතුන් මැරීම, සොරකම් කිරීම ඊළඟට ඔව් අයහපේ මේ අසංවර අනාචාරී හැසිරීම සතුන් මැරීම සොරකම් කිරීම අනාචාරී හැසිරීම බොරු කීම කේලාම් කීම පරුස වචන කීම හිස් වචන කීම අනුන් සතු දේවල් තමා සතු වේවා කියලා සිටීම ලෝභ තරහ මිත්‍යා දෘෂ්ටි මේවාගේ මුල තමයි ලෝභය ද්වේෂය මෝහය අපි හරියට නෝනෙන් මෙනෙහි කළොත් එතකොට මේ தත්ත්වය අපිට නැද්ද? අපිට මේක කියනවා නම් අපිට අප අපතුලම නැද්ද අනතුරක්? අපතුල අනතුරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද අපිට? මේවා ප්‍රාණය කරන්න කියලාද මේවා පවත්වන්න කියලාද? එතකොට සම්මාදිට්ඨිය තියෙන කෙනා දැන් මේ පිළිබඳ තේරුම් ගන්න කෙනා අකුසල් නඳුනා ගත්තද අකුසල් මුල් නඳුනා ගත්තද එයා අකුසල් මූලයක් ප්‍රහාණය කරන්න ඕනේ අකුසලයක් ප්‍රහාණය කරන්න ඕනේ. මෙයා උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න නැත්තම් එයාට කියනවා හීන වීරියෙන් යුතු පුද්ගලයා කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? උපන් අකුසල් අඳුනාගෙන උපන් අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ. උපන් අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ. ඒ උපන් අකුසල් ප්‍රහාණය කරන්න අපි නුවණ පාවිච්චි කරන්න ඕනේ. නුවණින් කල්පනා කරන්න ඕනේ. ඇත්තම සියෙන්ම මේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි ඔබට මේ කරන්න පුළුවන්. මේ කරන්න බැරි නම් ඔබට මේ කරන්න කරන්න කියලා කියන්නේ නැහැ කියනවා. වර්තමානයේ මම ඔබට කියන්නේ මොකද්ද? මේ කරන්න පුළුවන්කම නිකන් කියෝ කියලා ඉඳලා අනේ බලන්න මම කොහොම හරි මේ අකුසල ප්‍රහාණය කරගන්නවා ප්‍රහාණය කරගන්නවා කියනවා. හැබැයි ඒක යා ප්‍රහාණය කරන එකක් නෙමෙයි. සමහරු කී කියනවා අනේ මට මේක ප්‍රහාණය කරගන්න බෑ කියන්නේ. මම කියන්නේ බෑ පුළුවන් දෙකම අතරලා අපි ධර්මයේ මෙනෙහි කරන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න ඕනේ. ඒ මම එහෙම කියන්නේ ඒ තමයි මේ පුළුවන් පුළුවන් කී කී කෑ ගැහුවා කියලා ඒක මේ දියුල් කරපු කෙනෙක් වර්තමානයේ දකින්නේ නැහැ. බෑ බෑ කී කී කෑ ගැහුවා කියලා ඒ හේතුවෙන් ඒ අකුසල් ප්‍රහාණය කරපු කෙනෙක් නෑ. වැදගත් කවුරුහරි යම් යම් කෙනෙක් මේ ධර්ම මාර්ගයේ වර්තමානයේ දිනු කළා නම් මම තේරුම් අරන් තියනවා එයා නිශ්ශබ්ද චරිතයක්. එයා නිශ්ශබ්ද චරිතයක්. ඒ කියන්නේ යාගේ පාළුවි ධර්මය ඉගෙන ගන්නවා. යාගේ පාළුවි ධර්මයේ නෝනෙ මෙනෙහි කරනවා. යාගේ පාළුවි ධර්මයේ හැසිරෙනවා. ධර්මයේ කියන්න සිද්ධ වුණොත් එයාට එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනවා එච්චරයි. එයා පැත්තකට වෙලා මේක කරයි. ඒ නිසා අපි හොඳට අඳුන ගන්න ඕනේ මේ අකුසල් අඳුන ගත්තට පස්සේ අකුසල මූලයන් අඳුන ගත්තට පස්සේ දැන් අකුසල දැන් මොන අකුසලයයි අකුසල මූලය දෙකක් තියෙනවා. අකුසලේ ප්‍රහාණය කරන්නේ මොකෙන්ද? දැන් මොන අකුසල් අකුසල මූල කියන හඳුනා ගන්න අපි ඉස්සෙල්ලාම පාවිච්චි කරන්නේ ප්‍රඥාව නෙමෙයිද? ප්‍රඥාවෙන් අපි මෙනෙහි කරන්න ඕනේ මේ අකුසලයේ ගැන කොහොමද? මේ අකුසලයේ එන්නේ දැන් ලෝභ දේශ මොහ මුල් වෙලා නිසා මේවා එන්නේ නැත්ද ආස්වාදේ ස්වરૂපයෙන්. ආස්වාදේ ස්වરૂපයෙන් එන්නේ නැත්ද සප්තගාමී. ආස්වාදේ ස්වરૂපයෙන් එන්නේ නැත්ද මේ සොරකම්. සොරකම් කරන සතුටක් ලබන්නේ නැද්ද? ආස්වාදයෙන් වෙන්නේ නැද්ද? එතකොට අනාචාරයේදී ආස්වාදයෙන් වෙන්නේ නැද්ද? අනාචාරය වෙන්නේ ආස්වාද විඳින්න මේ. එතකොට එන ආස්වාදය ගැන මිනිස්යන්ගේ හිතේ තියෙනවා. යෝනිසෝ මානසිකාරය දෙනවා කියන්නේ එයා නෝනින් කල්පනා කරන්න ඕනේ මේ වේ ආස්වාදයක් මිනිස්සු සොයනවා. මේ වාතුලින් ආස්වාදයක් සොයනවා. බොරුවෙන් ආස්වාදයක් සොයනවා. කේලම් කීමෙන් ආස්වාදයක් සොයනවා. පාරසෝචන කීමෙන් හිස් වචන කීමෙන් ආස්වාදයක් සොයනවා. අනුංග දෙයට ආසා කර කර ආස්වාදයක් සොයනවා. අපි නුවණින් කල්පනා කරලා හොයන්නේ අකුසලේ ආස්වාදේ නෙවෙයි. ආදීනවය. අකුසලයන්ගේ ආදීනමේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ මේ ප්‍රාණඝාතයේ මොනතරම් ලෝක සත්‍යයට අහිත පිණිස දුක් පිණිස පවතිනවද? Tamante මේක අහිත පිණිස දුක් පිණිස පවතිනවද? මේ සොරකම එහෙම කල්පනා කර කර ඉන්න එක්කෙනාට තමයි මේකෙන් මිදෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේගේ කාලේ එක එක මේ තරුණිය දෙන්නේ හිටියා. මේ තරුණ දෙන්නගේ රස්සාව පිස්සු කඩියයිද. මේ දෙන්න හොඳට සුදු ඇඳගෙන යනවා සෙනගාතට. බුදුරජාන් වහන්සේට ධර්ම දේශනා කරන ගොඩාක් සෙනගෙනවනේ. මෙයා හිමේට වාඩි වෙලා මේ දෙන්න කාගේ හරි බර්ත්ඩේ එකට විදිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙදර යනවා. මේක තමයි ඒගොල්ලන්ගේ ජීවන මාර්ගය. දවසක් මේ දෙන්න ගිහින් වාඩි වෙලා හිටියා. ඉන්නකොට මොකක් හරි බුදුරජාණන් වහන්සේ දහම් කරුණක් කිව්වා එක සොරෙකුගේ සිත ධර්මයට ගියා. හැදිලා ගියා. දැන් යාන් කියපු කාරණේ අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට මෙයාට දැන් මේක ටික ටික තේරුණා. ඔන්න මෙයාට ඇති වුණා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය විච ගමන් හඳුනාගත්ත මේක ආකුසලයක් සොරකම අඳුනාගත්ත සම්මාදිට්ඨිය තියෙනවනේ දැක්ම හරිනේ දැන් දැක්මට යන නෝනේ මනේ කරන්නේ දැන් නැටි වීරිය තියෙනවා සම්මාදිට්ඨිය හරිය දෙනකම් වීරිය තින්නේ නැහැ ඒ මිච්ඡා වායාමනේ පුරුදු වෙලා තියෙන්නේ මිච්ඡා වායාමටම හිත යනවා සම් මිච්ඡා සතියේටම හිත යනවා එතකොට මිච්ඡා දෘෂ්ටියටම හිත යනවා මේකෙන් බේරෙන්න අර සම්මාදිට්ඨිය ඇති වෙන්නම ඕනේ සම්මාදිට්ඨිය ඇති වුණාම අර යන්න එදා ටිප්පොට් ගැහුවේ නැහැ. දයාවස ගන්නකලේ නැහැ. අරය සල්ලි මල්ලා කිස්සුව ගන්න හරි සල්ලි පොකට් එකක් කිස්සුව. දැන් දෙන්නම ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ දැන් අර නෝනල බලාගෙන ඉන්නවා සල්ලි කීයක් හරි අරන් එනකන් වෙල වෙන කන්න බොන්න දෙන්න. දැන් ඔන්න අර මනුස්සයගෙන් දාලා ගෙදරද මේක හොරේ. මේ ගෙදර අනිත් හොරා. එතකොට මේ ඉඳ හිටපෙන්න දැන් කියන දැන් මොකුත් නැහැ ඉස්සතින් ආවා. ඉස්සතින් ඇවිල්ලා මේ ආනෝනන්ට කියනවා මේ බුදුරජාණන් වහන්සේ හරිම ආශ්චර්යයි. ධර්මයේ හරිම ආශ්චර්යයි. මට මේ ජීවිතේ ගැන අමුතු අවබෝධයක් ලැබුණා. මම ආයෝග කරන්නේ මගේ අතේ මේ හරිය තියෙනවා. මම කුඩක් කටුනා. එක්ක මම කුලී වැඩක් කරනවා. මං අද මං ආය අන්තර කරන්නේ මට ඕනේ අන්තර කරලා ජීවත් වෙන්න. දැන් මෙයා මේවා කියනවා. දැන් අර ගෙදර වහල් ගිනල්ලා කරවල බදිනවා දැන් ඒ ඒ ගෙදර. එතකොට අර මේ නෝනා කියනවා තමුසිගේ ධර්මී ආම් බලපං ඉව කරපං සුවඳ ආන බලපං අපිට ඕනි ධර්මයේද සල්ලිට අර නෝන ආනව අර අර යන්නේ අර සෝතපන්නේලා දැන් ඉන්නේ ආනව අපිට ඕනි මේ මේ අවබෝධයෙන් දැන් අපි වැඩ කරවන්නේ හන්දිට මම කොනේ මම මම කුඩි වැඩක් හරි කරනවා මම පවුදා යනවා ගෙදර මේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නේ ගිහලා මම සම්පූර්ණ විස්තරය කියනවා බලන ඉලක්කච්ච දානේ සම්පූර්ණ විස්තරය කියන ස්වාමීනි මම අපි දෙන්න මෙහෙම ආවා මට මෙන්න මෙහෙම වුණා මම ගෙදර ගියා මම ගෙදර ගිහලා මෙහෙම කිව්වා ඊට පස්සේ මට මෙන්න මෙහෙමයි හාමිනේ බයින පටන් ගත්තේ මම මේ ඔක්කොම ඉවසගෙන මං ආයි භාගතුන් වහන්සේට කියන්නේ මම මේ මේකෙන් මේ මම මේ කර කර හිටපු අකුසලෙන් මිදුණා කියලා. හරි ලස්සනයි ධම්මවලින් කියන්නේ. එතකොට බලන්න ඒ මොකද ඒ වුනේ එයා ආදීනමේ මෙනෙහි කළා අනාචාරය ඇතිරෙන කෙනා අනාචාරය ඇතිරින්න ආස්වාදේ මෙනෙහි කර කරමයි ආස්වාදේ මෙනෙහි කරන සංඥාවක් ආස්වාදේ මෙනෙහි කරන චිත්‍රයක් එයාගේ ඔළුවට එන්නේ නැත්තම් එයා අනාචාරය කරන්නේ එතකොට මේකේ ආදීනමේ මෙනෙහි කරන්න පුළුවන් නම් එයාට මේක නරක දෙයක් මේක හිතසුව පිණිස පවතින්නේ මේක මට හිතසුව පිණිස පවතින්නේ මේ නිසා සත්‍යයන් මරණය මත දුගතිය යනවා නිවේ යනවා ඊළඟට නොයෙක් අපාගත වෙන ජීවිත ලක් වෙනවා ආයි උණුපන් ආත්මවල දුක්ඛිත ජීවිත ලබනවා ඒ නිසා මම මේ අනාචාරය හැසිරීමෙන් අත්මිදිනවා කියලා වීරිය ගන්නකම් එයා ගීතේ මේක ආස්වාදය හැටියට කැරී කර කියනවා. එතන ආස්වාදය හැටියට කැරී කර ඒම අකුසල මූලය. අනාචාරය හැසිරීම අකුසලය. එතන ලෝභයෙන් අකුසල මූලයේ හැදෙනකොට එයා එතන මේක ප්‍රහාණය කරන්න ඕනේ. ඒතර ඒක එයාට ප්‍රහාණය කරන්න ඉස්සෙල්ලා එයා මූලයක ප්‍රහාණය කරන්න ඕනේ. මොකද්ද? අකුසලයේ ආදීනව මෙනෙහි කර කර තමයි යා ඒ අකුසලයේ ආදීනව මෙනෙහි කර කර තමයි අකුසලයෙන් වැළකීම පිණිස සීලේ ශික්ෂාපද සමාදන් වෙන්නේ. එතකොට අපි සීල්පද සමාදන් වෙනවා. එතකොට අපි සීල්පද සමාදන් වෙනවා. මොකද ඒ සතු මැරීමෙන් වැළකී සිටිනවා කියලා උන් අපි සීල්පදයෙන් සමාදන් වෙනවා. අපි සොරකමින් වැළකී සිටිනවා කියන සීල්පදයෙන් සමාදන් වෙනවා. අනාචාරයෙන් කිරීමෙන් වැළකී සිටිනවා කියලා අපි සීල්පදයෙන් සමාදන් වෙනවා. බොරු කීමෙන් වැළකී සිටිනවා කියලා සමාදන් වෙනවා. කේලම් කීමෙන් වැළකී සිටිනවා කියලා සමාදන් වෙනවා. හිස්වචන පරිතෝෂණ කීමෙන් වැළකී සිටිනවා කියලා සමාදන් වෙනවා. මේ සමාදන් වෙන සීල්පද ආරක්ෂා වෙන්න නම් අපිට මේ මේ අකුසල් කියලා ඒවා ප්‍රාණඝාතය අකුසලයක්. ඒක හිතසුව පිළිස් පවතින්නේ නැහැ. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. එහෙනම් යාගේ ප්‍රාණඝාතයේ වැදගත් මේ ශික්ෂාපදේ තියෙන්න ඕනේ අවබෝධයක් එක්කයි. එතකොට සොරකම අකුසලයක්. සොරකම හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඒකේ ආදීනව මෙනෙහි කරන සොරකමින් වළකින්න ඕනේ. එතකොට යාගේ ඒ ගැන තියෙන මොකද්ද? අවබෝධය. ඒක තමයි ආරිකාන්ත සීලය වෙන්නේ. ඒතර ඒ අන්ධෙක් වගේ සීල් රකින්නෝ නෙමෙයි අකුසල් අඳුනාගෙන අකුසල් ප්‍රහාණය කිරීම පිණිස තමයි සීලය පිළිපදින්නේ. එතකොට අනාචාරයේ හැසිරීම අනාචාරය හැසිරීම අකුසලයක් කියන එක ඒ අකුසලයක් කියන එක අවබෝධ කරගෙන මේ අකුසලයේ අකුසල විපාක ගැන අවබෝධ කරගෙන ඒක ආදීනව වෙන එක අනාචාරය හැසිරීමෙන් වළකිනවා අන්න සිල්පදයක් යාත රකින්න පුළුවන් ආයේ සිල්පදේ. අයියාට දැන් තේරුම් ගැනීම තියෙනවා. බොරුවෙන් වළකිනවා. කේලම් කියමින් වළකිනවා. පරුස වචන මේ වගේ වුණාම අන්‍ය ආදීනෝ එක. නමුත් දැන් එයාට ඇති වෙන්න පුළුවන් මොනවද? ලෝභයෙන් නම් මේ අකුසලයේ හැදුවේ එයාගේ ලෝභී හිත හටගන්න පුළුවන්. දේශයෙන් නම් අකුසලයේ හැදුවේ දේශය හටගන්න පුළුවන්. මොහෙන් නම් අකුසලයේ හැදුවේ මොහේ හටගන්න පුළුවන්. ඒතර එයා අඳුනා ගන්න ඕනේ මෙන්න මේ මේවායින් තමයි මගේ අකුසල් හටගත්තේ. ඒතර අහුදලට ගන්න හේතු වෙන්නේ මේ මේ හිතේ ඇතිවන චිත්‍රය. හිතේ ඇතිවන හැඟීම. එක්ක ලෝභ සාගත එකක්, එක්ක දේශ සාගත එකක්. සම්මා දිට්ඨියෙන් යුතු එක්කෙනා මොකද කරන්නේ? ඒ හැඟීම් ආවම දැන් සිල්පද වලින් ප්‍රහාණය කරනවා අකුසලය. සමති විදර්ශනාවලින් ප්‍රහාණය කරනවා අකුසල මූලය. දර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද කුසලයි. ඔන්න සිල්පද අකුසලයෙන් වැළකීච්ච ගමන් කුසලයක්. පාණාතිපාතා වේරමණී කුසල. ඔන්න සප්ත ඝාතනෙන් වැළකුණාද කුසලය. අදින්නාදානා වේරමණී කුසල. සොරකමින් වැළකුණාද ඔන්න කුසලය. දැක්කද මං කිව්වා ගැට කපන්නම් දෙන්න එක්කෙනෙක් වැළකුණානේ සොරකමින් වැළකලා තීරණය කළා අතපය ගෙනිදලා පුණ්‍ය වැඩක් කළා මෙයා ජීවත් වෙනවා. කුසලේ. අනාචාරයෙන් කිරීමෙන් වැළකීම කුසලය. බොරු කීමෙන් වැළකීම කුසලය. දැන් මේක හරියට අපි තේරුම් ගන්න මේ බොරු කීමෙන් වැළකීම කියන එකෙන් අපි අදහස් කරන්නේ මොකක්ද කියලා. මේ බොරු තමාට අනුන්ට අයහපත පිණිස පවතින මේ පිරිස මැද්දක ගිහිනා පිරිසක් එක්ක කතා කරගෙන ඉඳිද්දී අමුබේගල් කියනවා නොදැක්කදී දැක්කා කියනවා දැක්කදී දැක්කේ නෑ කියනවා ඇසු නොඇසුවදී ඇසුවා කියනවා අසපුදී නොඇසුවා කියනවා දවසක් මේ එක පුද්ගලයෙක් ගිහිල්ලා තව මේ අපේ රටේ ලොකු හාමුදුර කෙනෙක් ආවට කියනවා මේ අනේ හාමුදුරනේ ඥානানন্দ හාමුදුරන් නෝරේ වැඩසටහනේදී දැන් සෝවාන් වෙච්ච මේ තේරියෙන් එන්නේ සකදාගාමිච්ච මේ පෙළෙගෙන්න අනාගමී මේ පෙළෙගෙන්න කියලා කිව්වා. දැන් කියලා කියනවා මේ දැක්කා වගේ දැන් කියලා කියනවා. දැන් මේ පුද්ගලයා අකුසලයක් කරනවා. එතකොට අර හාමුදුරුවෝ ටිකක් ඔක්කොම හොඳට ආගෙන ඉන්නවා දැන් දතකද මතකද කියන්න පුළුවන් විස්තර? ආ ආ එහෙමද එහෙමද කොහොමද මේ මාර්ගවල දුන්නේ යා? හොඳ වෙලාවට ওই සිද්ධිය කතා වෙනකොට කතා වෙලා ඉවර වුණා. දැන් මොන පිරිසමන්ද කතාවකට ඒක හාමුදුරුවෝ කෙනෙක් කිව්වා අර පුද්ගලයාගෙන් යවුවා. එයා ගියාද? නෑ. එතකොට එයාගෙන් වයින් කවුද මේක කිව්වේ? ගීපේ කෙනෙක් කිව්වා. මේ ගීපේ කෙනා ගියාද? එයා දන්නේ නෑ. එතන මේ මොනවද මේ? අකුසල. අකුසල. එතකොට ඊර්ෂ්‍යාවත් එක්ක හටගත්තු අකුසල. එතකොට මේවා මේ වගේ අකුසල් හට ගන්නවා අකුසලේ ඒ අඳුරන්නේ නැහැ කුසල අඳුරන්නේ අකුසල අඳුරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සත්ත්ව ඝාතනයෙන් වැළකීම කුසලයයි. සොරකමින් වැළකීම කුසලයයි. අනාචාරයේ හැසිරීමෙන් වැළකීම කුසලයයි. බොරු කීමෙන් වැළකීම කුසලයයි. කේලම් කීමෙන් වැළකීම දැන් බලන්න මේ කුසල අපිට ඇති කරගන්න බැරිද? අපි අමාරුවෙන් ඇති කරගන්න තියෙන්නේ මේ බොරු කීමෙන් වැළකීම. මම අනිත් ඒවා මම හිතනවා අපිට ඇති කරගන්න වීර්යය ගන්න ඕනේ තමයි. සත්තු ඝාතනින් වැළකීමත් වීර්යය ගන්න ඕනේ. සුරකමින් වැළකීමත් වීර්යය ගන්න ඕනේ. අනාචාරයෙන් ශ්‍රීමින් වැළකීමත් වීර්යය ගන්න ඕනේ. නමුත් අපි වැළකීලා කියම කාලයක් තිස්සේ අපිට ඒක පහසුවෙන් වළකින්න පුළුවන්. අමාරුවෙන් වළකින්න ඕනේ වචනයෙන් වෙන වැරදි වලට. බොරු කීමෙන් වැළකීම කුසලයක්. කුසලයක් කියන එක අඳුනා ගන්න ඕනේ. කේලම් කීමෙන් වැළකීම කුසලයක් කියලා මොකද කේලම් කීමේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දෙපිලක් කෙටවීම, බිඳවීම. එතකොට ඒකෙන් වැළකීම කුසලයක්. ඊළඟට ඔව් හිස් වචන, පරස වචනයෙන් වැළකීම කුසලයයි. හිස් වචන වලින් වැළකීම කුසලයයි. එතන මේ වගේ අපි අඳුනා ගත්තනම් කුසල් ඊළඟට අනුන් සතු දේවල් තමා සතු වේවා කියන අදහස අදහසින් වැළකීම. ඒ අදහස නැති බව. ඒක හරියටම තමයි අනවිච්ඡ කුසල. අනුන් සතු දේවල් තමා සතු වේවා කියන අදහස නැතිකම කුසලයක්. දැන් මේකෙන් අදහස් කරන්නේ මේ අනුසතිය තමසතිය ඒවා කියන අදහසින් මේක මේක හොඳට පටලවා ගන්න ගන්න ඕනේ. දැන් අපි ගම කෙනෙකුට දිනනවා සාරවත් ඉඩමක්. මම අනුසතිය ඉතින්. දැන් ඔන්න සල්ලි දින කියන කල්පනා කරනවා ආ මේ හොඳ ලස්සන ඉඩමක් තියෙනවා මේක මම ගන්න ඕනේ. මගේ ව්‍යාපාරයෙන් පටන් ගන්න. එයා අයිතිකාරයට අනුව ඔයාගේ ඉඩම මේක මට ගන්න ඕනේ කීයකට ගන්න. ඒක මොකද්ද? එතන නෑ ප්‍රශ්නයක් එහෙම එකක් නෑ. මෙතන අකුසලය කියලා කියන්නේ අනුන්සතු දේවල් සමාසතු ගන්න කියලා කුමන්ත්‍රණය කරනවා. ඒතරේ ඔක්කොම මොනවද? ඒවා අකුසල කුමන්ත්‍රණය කරනවා. රවට්ටනවා. ඒව තමයි අකුසල. එතකොට තරහ නැති බව කුසලය. අනුසතු දේවල් සමාසතු ඒවා කියන අදහස නැති බව කුසලයයි. තරහ නැති බව කුසලයයි. ඊළඟට සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා එතන අදහස් කරන්නේ මෙලොව පරලොව පිළිබඳව තියෙන විශ්වාසය ඊළඟට කර්මවල මුදකෝ නරකෝ අපි කරාම අපිට ඒක ආපහු ලැබෙනවා කියන එක ගැන තියෙන විශ්වාසය ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියන එක ගැන තියෙන විශ්වාසය ඊළඟට ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ජීවිත අවබෝධයෙන් යුක්තව ධර්මයේ කියන ශ්‍රමණ බ්‍රාහ්මණේ ඉන්නවා කියන විශ්වාසය මේව තමයි කුසල මේ කුසල් වලට මුල තමයි අලෝභ කුසල මූලං ලෝභ නැති බව කුසල මූලයක් අදෝසු කුසල මූලං දේශ නැති බව කුසල මූලයක් අමෝහෝ කුසල මූලං මෝහ නැති බව කුසල මූල මේකේ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ආයිෂ්මතුනි යම් දවසක ආර්ය ශ්‍රාවකයා නියම විදියට අඳුනාගත්තා නම් අකුසලයි නියම විදියට අඳුනාගත්තා නම් අකුසල මූලය නියම විදියට අඳුනාගත්තා නම් කුසලය නියම විදියට අඳුනාගත්තා නම් කුසල මූලය මෙයාට පුළුවන් කියනවා සියලුම කෙලෙස් නසන්න. පුදුමයි. මෙයාට පුළුවන් කියනවා සියලුම කෙලෙස් නසන්න. මෙයාට පුළුවන් කියනවා මමයේ මාගේ මාගේ ආත්මික දෘෂ්ටි පහණය කරන්න. දැක්ම. ඊළඟට මෙයාට පුළුවන් කියන අවිද්‍යාව විනාශ කරලා විද්‍යාව උපදව ගන්න. මෙයා මේ ජීවිතේම නිවන් දකින්න උනත් පුළුවන් කියන්නේ. ඒකට පදන මොනේ මොකද්ද? අකුසල් හරියට අඳුනා ගැනීමයි අකුසල මූලයන් අඳුනා ගැනීමයි කුසල් අඳුනා ගැනීමයි කුසල මූලය අඳුනා ගැනීමයි එතන කුසල් අඳුනා ගැනීමේදී දැන් අපි ගත්තොත් අකුසලයේ අඳුනා ගැනීමේදී අපි ආදීනවය අකුසලයේ නිසා මිනිසයන්ට ලැබෙන විපත්ති කාරදර ගැනුන් අහනවා අහලා ඉතිං වලකෙන එතකොට මේ අකුසලයේ අඳුනා ගැනීම නිසානේ අකුසලයේ අඳුනා අඳුනා ගත්තා. ඒලම කුසල අඳුනා ගන්නවා අපි. කුසල අඳුනා ගත්තාම අන්නාරි කුසල්වල අනුසස්. ප්‍රාණඝාතයෙන් වැළකීමේ අනුසස්. සොරකමින් වැළකීමේ අනුසස්. අනාචාරයෙන් ඇතිරීමෙන් වැළකීමේ අනුසස් බොරු කීමෙන් වැළකීමේ අනුසස් කේලම් කීමෙන් වැළකීමේ අනුසස් පරුස වචන කීමෙන් වැළකීමේ අනුසස් හිස් වචන කීමෙන් වැළකීමේ අනුසස් අනුසතු දෙයින් වැළකීමේ අනුසස් අනුසතු දෙය තමාසතු වේවා යන අදහස් නැතුව සිටීමේ අනුසස් තරහ නැතුව සිටීමේ අනුසස් සම්මාදිටින් යුතුව සිටීමේ අනුසස් අපි දන්නවා නම් අපි කුසල් වලට කැමති වෙන්නේ නැහැ. අපි කුසල් වලට කැමති වෙනවා. එහෙමනම් හොඳට තේරුම් ගන්න මේ කුසල් ලකුසල් යම් දවසක මේ මිනිස්යන් ලෝකේ වැඩි දෙනෙක් කුසල් මොනවද කියලා හරියට අඳුනා ගන්නවා නම් අකුසල් මොනවද කියලා අඳුනා ගන්නවා නම් එයාගේ ජීවිතයේ විශාල ආරක්ෂාවක් එයා විසින් එයාට හදාගන්න වෙනවා. බුදු දේශනාව තියෙනවනේ කින්වත්නි ඔබට මතකද? බුදුරජාන් වහන්සේගේ දේශනාව තියෙන්නේ කොහොමද? තමා තමයි තමන්ගේ පිළිත ඇති කරගන්නේ. බුද්ධ දේශනාව තියෙනවනේ. බුද්ධ දේශනාව තියෙන එක හරියට ලස්සන සෙන්තියක්. ආනන්ද කියලා සිටුවරේ හිටියා. මෙයා හිටියා මූලතිරි කියලා පුතෙක්. දැන් මේ සිටුවරයා සල්ලි හොඳට මහන්සි වෙලා හම්බ කරනවා, බිස්නස් කරනවා. දැන් මෙයා ආදායමේ පැද්දෙව කෝටි 40ක්. දැන් කෝටි 40ක් උපද්දවලා හිට දැන් මෙයා ආරයන් මේ ඔක්කොම දැන් මූලසිරි කියන පුතා අයි නෑ දැන් සේවක පිරිස ඔක්කොම ගෙන්නනවා. ගෙන්නලා කියන පුතාත් ළඟ තියන් උඹලා හිතන්න එපා මේ සල්ලි නිකන් හම්බ වුණා කියලා. මේ සල්ලි හම්බලා තියෙන මගේ මහන්සියෙන්. බලාපන් ඇස්වල අඳුන් ගන්නවා. අඳුන් ගාන්න ගාන්න ඇස්වල අඳුන් ටික ඉවර වෙනවා. ඊළඟට කියනවා එක රුපියලක් නුඹලා වේදම් කළොත් ඒක වේදම මිසක් ආදායම නෙවෙයි. ඒ නිසා මෙන්න මේ ගාථාව ඉගෙන ගන්න කියලා ගාථාවක් කියනවා. ඒ ගාථාවේ ආර්ථය තමයි මේ ඇස්වල අඳුන් ගානකට ඉවර වෙනවා වගේ මේකේ බය දැකලා. වේයෙක් තුඹසක් බඳින්නා වගේ මීමැස්සෙක් වදයක් හදන්නා වගේ සල්ලි හම්බ කරපන් කියලා මම ඉගෙනුවා. උගන්ලා හිට දැන් ඉතින් මෙයා ඉතින් විශාල විශාල බංගලාවල් හැදුවා. වාතු පිටි වැව්වා. ඉතින් ලස්සනට සේවකයෝ දාගෙන ඉන්නවා. දැන් මෙයා මල. මැරිලා ගිහින් උපන්නා සවැත් නුවර රොඩී කුලේ වැසිකිලි හෝදන පවුලක ගේක උපන්නා. ඒ පවුල් 1000ක් තිබුණා. ඒ උපන්න දවස් ඉඳලා මේගොල්ලන්ට මේ සාමාන්‍ය ජීවිතයේ කුලී වැඩ කර කර ඉන්න මිනිස්සුන්ට කුලී වැඩක් නැහැ. කන්නත් නැහැ. ඊට පස්සේ මේ මිනිස්සු කල්පනා කළා දැන් අපිට මොකද්ද වෙලා? අපි මේක හොයන්න ඕනේ කියලා ඒ මිනිස්සු මේ පවුල් 500 500 කොටස් දෙකකට බෙදුවා. බෙදුවට පස්සේ එක කොටසක ප්‍රශ්නයක් නැහැ. එක කොටසක තියෙනවා. ඒක කොටස් දෙකකට බෙදුවා. එහෙම බෙදලා බෙදලා අන්තිම ගන්නකොට මේ ළමයා ඉපදිච්ච පවුල ආන්තිමට තේරුණා. ඒ පවුලේ අඳුනගත්ත මේකට හේතුව තමයි මේ දරුවෙක් බඩට ඇවිල්ලා ඉන්නවා. මේ ළමයාගේ පාපේ තමයි මුල. ඒ ඒ ගෙදරින් ඒ ඒ කාන්තාව එළෙව්වා. ඉතින් කාන්තාව දැන් හිඟා කකා ජීවත් වෙනවා. දැන් ඔන්න ළමෙක් උපන්නා. අතපය කුරයි. ඇස් වපරයි. නාය මුක්කම් වෙලා. දැන් මේ වගේ අමූතු විරූපී ළමෙක් උපන්න දැන් අම්මලාගේ ස්වභාවය තමයි අම්මලට මේ දරුවා කොච්චර විරූපී වුණත් ඒ අම්මට යා වටිනවා අම්මා මොකද කළේ කිරි දීලා බොහොම ආදරේ මේ ළමයාව අමාරුවෙන් හැදුවා හදලා යාන්තම් මේ ළමයට ඇවිදින්න පුළුවන් වෙන පොල් කට්ටක් අතර දුන්නා දිලක පුතියේ අම්මා කෙනෙක් හැටියට මට උඹව නිකම්ම මරලා දාන්න බෑ. මම උඹට කිරි දීලා හැදුවා මෙච්චර ගුටි කාගෙන. දැන් උඹ කොහොම හරි ජීවත්වයක් මම යනවා. කියලා අම්මා මොකද කළේ පුතාව දාලා ගියා. දැන් මෙයා දැන් මෙයා සීත කාලේ සීතලෙන් දුක් විඳිනවා වැස්ස කාලෙට වැස්සෙන් දුක් විඳිනවා අවුව කාලෙට අවුවෙන් දුක් විඳිනවා මෙයා ඉතින් බොහෝම අමාරුවෙන් මෙයා මේ අවුවෙන් වැස්සෙන් දුක් විඳ විඳ බොහෝම අමාරුවෙන් දැන් මේ ජීවිතය ගෙවනවා. පාරවල් අයින බුදිය ගන්න ඉන්න තැනක් නැහැ නේද? දැන් ගියක් දොරක් නැහැ මේ කොළු ගැටයට. දවසක් මෙයා මේ පොල් කට්ටක් තරම් කොරග ගහ ඇවිදගෙන යනකොට කළු පාට රිදි කෑල්ලක් ගිනින් උතාගෙන දැන් මෙයා ඇවිද ඇවිද යනවා. යනකොට මෙයා අහම්බෙන් වැටුණා මෙයාගේ මාලිගයේ තිබිච්ච පාරට. දැන් මෙයා පාර දිගේ යනකොට එදා මාලිගාවේ මෙයාගේ මහ විශාල සිටු මැදුරේ ගේට්ටු ඇරලා මෙයා මේක දැක්ක ගමන් මෙයා නිකන් මෙයා මොකද්ද වුණා? මෙයා හිමීට හිමීට පොල් කට්ටත් අරගෙන පුදිමින් වගේ දැන් මේ ගියා මේ මත්ය ඇතුළට ආවා. සේවකයෝ දැක්කෙත් නෑ. මත්ය ඇතුළට ආ දැන් මේ ඇස් දෙක ලොකු කරගෙන දැන් මෙයා ගේ දිහා බලාගෙන දැන් මේ පොඩි දරුවා යනවා මේ ගේ ඇතුළට. ගේ ශාලාවට ආව ශාලා ගේ ස්තූපුවට ආවිල්ලා ශාලාවට එනකොට ශාලාවේ මූලසිරි දැන් මූලසිරිට සිටු තනතුර හම්බන. මූලසිරි කියන්නේ යාගේ පුතාට සිටු තන හම්බ වෙලා. දැන් පුතාලගේ පුතාගේ බබාලා දැන් ශාලාවේ සෙල්ලම් කරනවා. එතකොට මේ ළමයා ඇවිල්ලා ආර ළමයි දිහා බලලා hina වෙලා හිටගත්තා. ආර ළමයි ඔක්කොම කෑ ගැහුවා මෙන්න අම්මේ පිසාචෙක් ඇවිල්ලා. කෑ ගැහුවට පස්සේ සේවකයා ආවා පයින් ගැහුව වීසි වෙන්න. පයින්ම ගගහා ගේට්ටුවෙන් එළියට දැම්මා. දැන් ගේට්ටුන් එළියේ ආඩි වෙලා ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ පාරි වඩිනවා. වඩනක මේ සීටි දැක්ක දැන් බලන්න මේ සිටු මේ සිටුවරයා දැන් ඉන්නේ මේ. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සිද්ධිය. දැකලා ඒ මූලසිරි සිටුවරයට අඬ ගැහුවා. අඬ ගහලා කිව්වා දැන් ඔයාගේ තාත්තා මේ ඉන්නේ කිව්වා. මං විශ්වාස කරන්නේ නැහැ කිව්වා. තාත්තට අපහාස කරන්න එපා. නෑ නෑ කලබල වෙන්න එපා කිව්වා. මේ තාත්තා මේ ඉන්නේ කිව්වා. ඊට පස්සේ ඌ තාත්තා හංගපු නිධාන තියනොද? පංචමා නිධාන කියලා එකක් හැංගුවා කිව්වා අපි විස්තර දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයාගේ මතක ශක්තිය අවදි කළා. අවදි කළා කිව්වා ආනන්ද සිටුතුමනි අර අර අර කොර ගැහිච්ච අර මූණ මේ වෙච්ච අර මේ හිඟන කොළුවට කියනවා ආනන්ද සිටුතුමනි හොයලා දෙන්න කිව්වා අර පංසමා නිදානේ. අනේ මේ ළමයා අපූර්වට ගිහිල්ලා වල්ලපු තැන් වලින් ඔක්කොම ගොඩ ගන්නවා. ඒ වෙලේ තමයි බුදුරජාන් වහන්සේ ගාථාවක් දේශනා කළා. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අඥාන පුද්ගලයා මට ඉඩකඩම් දීපල තියෙන මට මේ වැඩ කරන්න තියෙනවා මට මේ ළමයින් වැඩ කරන්න තියෙනවා කීකේ මේ මත්තේම නැහිනේ ඉන්නවා කියනවා අත්තාහි අත්තනෝ නත්ති තමාට තමාවත් නැහැ කියලා. තමන් දන්නේ නැහැ. තමාට තමාවත් නැති වුනහම කුතෝ පුත්තා. කොවිද කියලානෝ දරුවෝ කුතෝ දනං. කොවිද කියලානෝ ධනේ. මොකටද කියලා අහනවා. තමන්ට තමාවත් නැත්තම් ළමයි මොකටද කියලා අහනවා. ධනේ මොකටද කියලා අහනවා. ඉතින් මේ අර්ථය අල්ලගත්තා නම් එදා ඒ සිටුවරය බුදු කෙනෙක් පහළ වෙලා ඉඳිද්දි දන් දීම පුරුදු කළා නම් සිල් රැකීම පුරුදු කළා නම් අඩු ගන්න මේ ධර්ම ශ්‍රවණය පුරුදු කළා නම් මාර්ගඵල ලබන්න තිබුණා. එහෙනම් මේ මිනිසුන්ට ඔක්කොම අහිමි කරන්නේ මොනවද? මට දරුවෝ ඇත, මට ධනෙ ඇත කිය කී මේ මත්තේම ඒ මත්තේම හැපි හැපි ඉන්න නිසා තමයි මිනිසුන්ට ජීවිත අවබෝධය අහිමි වෙන්නේ. ඒ මිනිස්සු ඒව කරන්න ඕනේ. හැබැයි මේ තමන්ගේ යහපතත් සලසා ගනිමින් තමන්ගේ රැකවරණය සලසා ගනිමින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අකුසල් අඳුනා ගන්න ඕනේ. අකුසල් මුල් හඳුනා ගන්න ඕනේ. කුසල් හඳුනා ගන්න ඕනේ. කුසල් මුල් හඳුනා ගන්න. මේ කොටස අපිට හරියට කරගන්න පුළුවන් නම් දැන් අපි ගත්තොත් අපිට කටපාඩමින් මේවා කිව්වත් වැඩක් නැහැ. අපි ප්‍රායෝගිකව අකුසල් හඳුනන්නේ නැත්තම්. ප්‍රායෝගිකව කුසල් හඳුනන්නේ නැත්තම්. කුසල් අකුසල් දෙක හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන අකුසල් ප්‍රහාණය කිරීම පිණිස වීරිය කරන්න ඕනේ. ඊළඟට කුසල් දියුණු කර ගැනීම පිණිස වීරිය කරගන්න ඕන. දැන් අලෝභයේ කුසල මූලේ නම් ලෝභයේ අකුසල මූලේ නම් අපිට උමනා කරන්නේ මොකද්ද? අලෝභය. එහෙනම් අලෝභය කියන කුසල මූලය අපි උපදවා ගන්න මහන්සි ගන්න ඕනේ. ලෝභය කියන අකුසල මූලය ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕනේ. ද්වේෂයේ අකුසල මූලේ නම් ද්වේෂ නැතිකම කුසල මූලේ නම් අපි මොකද කරන්න ඕනේ? ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස මහන්සි ගන්න ඕනේ. ඊළඟට ද්වේෂ නැතිකම දියුණු කිරීම පිණිස මහන්සි ගන්න ඕනේ. මෝහය අකුසල මූලේ නම් මෝහය නැතිකම කුසල මූලේ නම් එනම් මෝහය දුරු කිරීම පිණිස මහන්සි ගන්න ඕනේ. මෝහය නැතිකම දියුණු කර ගැනීමට මහන්සි ගන්න. එහෙනම් මේ හැමතැනම තියෙන කරුණු කීපයක්. එකක් තමයි අපි මේ ධර්මය අහලා ඇති කරගන්නා වූ නුවණින් විමසීම. අපි නෝනෙන් විමසන කෙනා හරියටම අඳුනා ගන්නවා දැන් මේ Tamanට වෙන්නේ මොකද්ද? Taman තුල මේ මොනවද මේ ඇති වෙලා තියෙන්නේ? මේක Tamanට හිතසුව පිණිස පවතිනවාද? මේක හිතසුව පිණිස පවතින්නේ නැද්ද? මේක Taman හරියටම Taman Tamanව අඳුනා ගන්න ඕනේ. Tamanට වෙලා තියෙන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ. Taman තුල සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ. Taman තුල සිද්ධ වෙන දේ හරියට අඳුනා ගත්තොත් අකුසල් අඳුනා ගන්න කෙනා. අන්න අකුසල් මේක කියලා අඳුනාගත්ත කියමු. අකුසල මූලිය අඳුනාගත්ත කෙනා තමන් තුළ අකුසල මූලිය හට ගන්නවා දකින්නකොට. තමන් තුළ ඒ තුලින් අකුසල් හට ගන්නවා දකින්නකොට තමන් ඒකට කැමති වෙන්නේ නෑ. තමන් ඒකට කලකිරිනවා. කලකිරින මොකේද තියෙන? අකුසල මූලයටත් අකුසලයටත් කලකිරිනවා. තමන් අකුසල් වලට කලකිරිනවා. තමන් දුකටපත් වෙනවා. මොකද්ද? අනේ මගේ හිතේ මේ අකුසල් හට ගන්නවා. මගේ හිතේ හට නොගත්ත යුතු දෙයක් හට ගන්නවා. ඔන්න තමන්ට තමන් අසතියෙන් නෝනින් තොර වෙන්න විලාට තමන්ට බොරුවක් කියවෙනවා. ඒක කේලමක් කියවෙනවා. සියෙන් ඉන්න එක නමකද කරන්නේ? එකපාරට මෙයාට මේක එයාට සියෙන් මෙයා අඳුන ගන්නවා. ආ මට කේලමක් කියවුණා. ඇයි දැන් යාට ඕනකම තියෙන එකෙන් මිදෙන්න. ඒකෙන් මිදෙන්න ඕනකම තියෙන එක්කෙනා තමයි මේක අඳුනගන්නේ. දැන් මුලින්ම වෙන්නේ මොකද්ද? අඳුනගන්නේ මේක උනාට පස්සේ. පස්සේ වෙන්නේ මොකද්ද? ඒක වෙන්නේ ඉස්සෙල්ලා අඳුන ගන්නවා. මුලින්ම වීරිය දියුණු නැහනේ. එතකොට ඔහි වෙනවා. කේලම් කියවෙනවා, බොරු කියවෙනවා, පාරුස් වචන කියවෙනවා, හිස් වචන කියවෙනවා. ඊට පස්සේ දුකටපත් වෙනවා. අනේ මගේ මේ කට පරිසම් කරගත්තේ නෑ මං. මම මේ මොනවටද මේවට මේ පැටලෙන්නේ? මේ තීරම නැති දේවල්ට මම මේ පැටලලා නිකන් අමාරු වෙටෙන මට මේ අකුසල් මේ රැස් වෙන්නේ. දැන් මෙයා හී කරනවා ආදීනවා. දැන් අකුසල් ටික කැමතිද? ඊළඟ පාර මෙයාට මේක තවදුරටත් අඩු කරගන්න අන්න මෙයාගේ මේ වීරිය ගැනීම මත කලක් යනකොට මෙයාට පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම වචනෙන් වෙන අකුසල් කායින් වෙන අකුසල් දුරු කළා හොඳට ආර්යකාන්ත සීලයට පැමිණෙන්න. ආර්යකාන්ත සීලයට පැමිණෙන තමන්ට පුළුවන් වෙනවා. දැන් තමන්ට පුළුවන් වුණා කියමු. ඔන්න ආර්යකාන්ත සීලයට පැමිණෙන්න පුළුවන් වුණා. එහෙමනම් තමන් හා දැන් මම ආර්යකාන්ත සීලයට පැමිණුණෝ කියලා කෑ ගහලා කියනවද? එහෙම එකක් ඇති වුණොත් එතන මාන්නයක්ම විතරයි තියෙන්නේ. එතන මාන්නයක්ම තියලා තියෙන්නේ. මට දැන් තිසරණේ තියෙනවෝ කී කී කෑග ගහ යනවා. එයාට තියෙන තිසරණයක් නැහැ. එයාට තියෙන මොකද්ද? මාන්නයක් තියෙන්නේ. තිසරණයක් නැහැ. තිසරණේ හරියට තිබුණා නම් එයා මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේව සිහි කර කර සතුටු වෙන්න ඕනේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ අනේ අපිට මේ අකුසලයෙන් අපිට කොයිතරම් අනුකම්පා කළාද? අපිට කොයිතරම්ම යහපත පිණිස මේක පෙන්වා දීලා තියෙනවද? මේක අපි දන්න නිසානේ මේ අකුසල වලින් බේරෙන්නේ කියලා ඒ ගැන හිත හිතා සතුටු වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සීකර කර සතුටු. ඒක නිසා තමයි මේක තියක් මේක පෙන්වන්නේ හරියට සම්මා දිට්ඨිය ඇතුණා නම් මොකද වෙන්නේ? දැක්ම ඍජු වෙනවා. උජුගතාස දිට්ටි නේද? ඔහුගේ දැක්ම ඍජු වෙනවා. ඊළඟට ධර්මයේ කෙරෙහි නොසිල්ලන පැහැදීම ඇති වෙන. ඒ තමන්ට තේරුණනේ තමන් මේ අකුසල් තමන්ට තිබුණා. තමන් අකුසල් තුල හිටියා. නමුත් මේ දේශනාවල් අහලා බුදුරජාණන් වහන්සේ අපට හිතසුව පිණිස දේශනා කරපු ධර්මය අහලා තමන් මේ අකුසල අකුසල් හැටියට අඳුනාගත්තා. කුසල් කුසල් හැටියට අඳුනාගත්තා. තමන්ට මේකෙන් ඈතර වෙන්න වීරිය ගන්න පුළුවන් වුණා. එතකොට එහෙම හිතනකට තමන්ට ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරේ මොකද්ද? ලොකු පැහැදීමක් ඇති වෙනවා. අනේ මේ දේශනාවල් නොතිබෙන්න අද අපි කවදාවත් මේ අකුසල් ප්‍රහාණය කිරීම ගැන දන්නේ නෑ නේද? කුසල් වැඩි වීම ගැන දන්නේ නෑ නේද? එහෙනම් ඒක අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක්. අනිවාර්යයෙන්ම දැනග ඒක නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස මේ ධර්මය කියන්න කියලා. කාට කාට හිතසුව පිණිසද? ඇයි දෙවියන්ටත් හිතසුව පිණිස දෙවියන්ටත් ඕනේ මේ කුසල අකුසල් ගැන දැනගැනින්න. දන්නේ නැණි නැත්තම්. දන්නේ දෙවිවරුන්ටත් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඇති කරගන්න ඥාණයමයි. දැන් අපි කමු දෙවිවරු ඉන්නවා. දැන් මිනිස්සු දෙවිවරුන්ට ප්‍රශංසා කරනවා. ස්තුති ප්‍රශංසා කරනවා කියමු. එතකොට ඒගොල්ලෝ ඒකට කැමති වෙනවා. පූජාවල් තියෙනකොට කැමති වෙනවා. එතකොට ඒගොල්ලන් කැමතිලා ඒගොල්ලෝ උදව් කරනවා. නමුත් ඒ දෙවිවරු හරියට අඳුනාගත්තොත් කුසල් අකුසල් පින එතකොට ඒ දෙවියන්ට කවුරු හරි හිතවත් නම් ඒ දෙවියන්ට කරන්න ඕනේ මොකද්ද අර කුසල් අකුසල් හඳුනා ගන්න පින් රැස් කර ගන්න අවස්ථාව ලබා දීමමයි එතකොට තමයි දෙවියන්ගේ දිව්‍ය සැප දියුණු වෙන්නේ දැන් අපි දෙවියන්ට නම් ගොස් කීකේ අපි දෙවියන්ට ප්‍රශංසා කරනවා කියමු දැන් ඔබට දැන් අපි කියමු ඔබට සල්ලි තියෙනවා. ඔබට සල්ලි තියෙනවා. දැන් ඔබ ඔබ ඔබ ඔබ සල්ලි තියාගෙන දැන් ඔබ අනුන්ට උදා කරනවා. ඒතර කෙනෙක් ඇවිල්ලා ඔබට 900ක් හදලා ඔබට එක එක නම් වලින් ඔබට ස්තුති ප්‍රශංසා කරනවා. ඒතර ඔබ මේ ස්තුති ප්‍රශංසා වෙන්න වෙන්න සමහර විට ඔබට සිද්ධ වෙන්නේ ඔබේ මාන්නේ වැඩිවීම විතර. නමුත් ඔබ උදව් කරා. ඒක අහන්න. නමුත් යම් දවසක ඔබට පිනක් හරියට කවුරුර කියා දුන්නොත් ඕක ඇත්ත. ඕක දිනනවා තමයි. ඔබට සල්ලි තියෙනවා තමයි. ඔබට මේ ලැබෙනවා. ඔබේ මේ ಗುಣ හරි. නමුත් මේවා අනිත්‍ය වෙලා යන්න පුළුවන්. මේ නිසා ඔබ මෙන්න මේ කුසල් වඩන්න. ඔබ මෙහෙම කරන්න කියලා කිව්වොත් එතකොට අර හරියටම හිතවත් කෙනා තමයි මේ විදිහට අපි හොඳට අඳුනාගෙන දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස පවතින බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ධර්මයේ තුලින් අකුසල් දුරු කරලා කුසල් වඩලා අපට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින හේතු වාසනා වේවා. සාදු